මානසාසනාව ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය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 අත සම්ම මහෝරත්තිං බුද්ධෝ තපති තේජසාති ශ්‍රද්ධාවන්ත පින්තුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ සන්ධ්‍යා භාගයෙහි ගන්ධ කුටියෙහි එලිමහනේ නිවේකී වැඩි ඉන්නා තැන අනද මාහිමියන් වහන්සේ සතාගතයන් වහන්සේට පවන් සලමින් පිටිපසින් වැඩ සිටියා. හේමත මහරහතන් වහන්සේ ඒ අසල ගහක් සමීපයේ සමාපත්තින සමයදී වැඩ සිටියා. කොසල් මහ රජුව සූසට ආභරණ පැළඳගෙන බුද්ධ වන්දනාවට එමින් සිටියා. එදවස් සිටි පසළොස්වක් බොහෝ දවසක් බැවින් පෙර බැස යන්න ආසන්නව තියෙන වෙලාවේ හඳ උදා වෙමින් පැවතුණා. මේ සියල්ල අනදමා හිමියන් වහන්සේ දැක්කා. දැකලා සරුවක්ඥන් වහන්සේට කියා හිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සූර්ය මණ්ඩලයේ දවල් කාලේ බොහෝම දීප්තිමත් ගබලෙමින් පැවතුනවා දනුත් තාම ගබලෙනවා චන්ද්‍ර මණ්ඩලයේ දැන් ගබලීගෙන උතුම් උදා වෙනවා ඒ වගේම මේ රජතුමාත් බොහොම ලස්සනට බැබලෙමින් එනවා. මේ රහතන් වහන්සේ සමාප්‍රතිර සම්යදී ළඩ ඉන්නවා. මේක ආශ්චර්ය දෙයක් කියලා පහදා කියන කොට සරුවක්ඥන් වහන්සේ වදාළ මේ ගාථාව. ආනන්දයේ මේ බැබලෙන වස්තු එක එක අවස්ථාවල විතරයි බබලන්නේ. සූර්යා බබලන්නේ දවල් කාලයේ පමණයි. චන්ද්‍රයා බබලන්නේ රාත්‍රී කාලයේ පමණයි. රජතුමා බබලන්නේ රාජාභරණ දරාගත් හිත පමණයි. රහතන් වහන්සේ බබලන්නේ සමාපත්තියේ වැඩින්න කොට පමණයි. තථාගතයන් වහන්සේ එම නෙමෙයි. දිවා රාත්‍රියේ දෙක්කීම පංචමහා තේජසකින් බබලනවා කියන එක පාදා දෙමින් මේ ගාථාවෙන් ධර්ම දේශනාවක් පැවැත්තුවා. එයින් අපි හඳුන්වා ගන්නට ඕනි කෙටි තේරුමක් මෙහෙම. සරුවක්ඥන් වහන්සේගේ බබලීම් පහ කුමක්ද කියන එක. සරුවක්ඥන් වහන්සේගේ තියෙනවා තේජස් පහ. චරණ තේජස, ගුණ තේජස, පුණ්‍ය තේජස, ප්‍රඥා තේජස, ධර්ම තේජස කියලා තේජස් පහ. සූර්යාගේ තියෙන්නේ සූර්ය තේජසයි. චන්ද්‍රයාගේ තිනේ චන්ද්‍ර කිරණ. රජතුමාගේ තිනේ රාජ තේජස. සාතන් වහන්සේගේ තිනේ සමාප්‍රත්‍ය තේජස. සරුවක්ඥන් වහන්සේගේ මේ පංචමහා තේජස් නිසා සෑදාවල් දෙකේ තථාගතයන් වහන්සේ බබලනවා කියන එක මේ ගාථාවෙන් දේශනා කළා. චරණ තේජස කියන්නේ සීල සම්පදාව. සරුවක්ඥන් වහන්සේගේ සීලයට සමාන සීලයක් ලෝකේ කාටවත් නැහැ. ඒකට කියන අනුත්‍රාවච සීලය කියලා. අනුත්‍ය කියන්නේ ඊට වඩා උස් වූ සීලයකුත් නැහැ. අවච කියන්නේ එයින් පහත වැටෙන සීලයකුත් නැහැ. උස්පාත් නොවන ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වූ සීලස්කන්ධයක් තථාගතයන් වහන්සේ දරා සිටියා. එයින් දිවා රාත්‍රී දෙකේ සීලයෙන් බබලනවා. ගුණ තේජස කියන්නේ සමාපatti සම්භාරය. සරුවක් යන් වහන්සේ දිනපතා අරිහත් ඵලයකම සමාදිනව සූවිසි කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියටම සමාදිනව දවසට සූවිසි කෝටි ලක්ෂ වාරයක් ඒ තරම් සමාපත්තියෙන් වැඩි ඉන්න උතුමෙක් වෙන හිටියේ නෑ ඒ අෂ්ට සමාපatti සහිත ඥාන සමාපatti ලාභීන් අතුරින් සරුවක් යන් වහන්සේ ශ්‍රේෂ්ඨයි එයින් දිවා රාත්‍රී දෙකී බබලෙනවා සරුවක්ඥන් වහන්සේ ධර්ම දේශනා කරද්දී පවා සාදුකාර දෙන අතරේ සමාපත්තිද සමවදිනවා. ඒ තරම් කිසි වේලාවක් පවා උනාසේ හිස් වෙන්න දෙන්නේ නැහැ. පුණ්‍ය තේජස කියන්නේ විශ්ව අසංඛේය කල්ප ලක්ෂයක් පුරා දියුණු කරගන්නා ලද පාරමී සම්භාරයයි. මේ ලෝකයේ සීලෝම මිනිසයන්ගේ සීල දෙවියන්ගේ සීල සත්‍යයන්ගේ කුසල් එක්කාසු කොට ගත්තොත් ඒට වඩා සිය දහස් ගුණෙන් එකම තථාගතයන් වහන්සේගේ පාරමී සම්භාර වැඩි අධිකයි එයින් උන්වහන්සේ ඒ පුණ්‍ය තේජයෙන් දිවා රාත්‍රී දෙක බබලනවා තවත් එතන සඳහන් වෙනවා විශේෂ පුණ්‍ය තේජසක් සෝවාන් මාර්ග පුණ්‍ය සම්භාරේ සකදාගාමි මාර්ග පුණ්‍ය සම්භාරේ අනාගාමි මාර්ග පුණ්‍ය සම්භාරේ සහ අරියත් මාර්ග පුණ්‍ය සම්භාරේ කියලා මේ ලෝකෝත්තර කුසල මුනි සම්භාරයෙන්ද සියලු ලෝක සත්‍ය අභිභවාගෙන තථාගතයන් වහන්සේ බබලනවා. ප්‍රඥා තේජස කියන්නේ ලෝකේ කිසි කෙනෙකුට සමාකරන් සමාන කරන්න බැරි අසාමාන්ත ප්‍රඥාවක් තථාගතයන් වහන්සේගේ సంతානයේ පවතිනවා. ඒ ප්‍රඥා සම්භාරයේ තියෙන ප්‍රඥා තේජස කියලා. ධර්ම තේජස කියන්නේ දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් අභිභවනය කරන සුළු පුදුමාකාර ධර්ම දේශනා කුසලතාව. මේ කියන්නේ පංචමහා තේජසකින් සරුවක්ඥන් වහන්සේ දිවා රාත්‍රියේ දෙක්ටි බබලනවා. උන්වහන්සේ තවත් තියෙනවා ඒ වාගේ පුදුමාකාර නේත්‍ර පහ. දිබ්බ චක්කු, ධර්ම චක්කු, ප්‍රඥා චක්කු, සමන්ත චක්කු බුද්ධ චක්කු කියලා. ඒකම තථාගතයන් වහන්සේ කියනවා අන් කෙනෙකුට සමාන කරන්න බැරි මාංශ චක්කුවක්. මේ මාංශ චක්ෂුවට එවත් Taman වහන්සේගේ නෙත් දෙකට පුළුවන්කම තියෙනවා ගස්න් ගල් පර්වත කොම විනිවිද යොදුනක් මානිය දකීමේ ශක්තියකේ නෙත් දෙකට තියෙනවා. හේතුව දීර්ඝ කාලයක් තිස්සේ ලෝතුරා බුදුබාපතා නිද්දන් දුන්නා. දන් දුන්න net ප්‍රමාණ කරන්න උපමාවක් ලෝකේ නැහැ. ආහසේ පායන යම්තා තරු කැට ඇතනම් ඒ සියලු තරු සමෝහයට වඩා තථාගතයන් වහන්සේ ලෝතුරා බුදුබා පතාගෙන net දන් දීලා තියෙනවා. එයින් එක බෝධිසත්ව චරිතයක් තමයි සිවි මහා රජුරු. සිවි මහා රජුරු තමන් සතර වාහල්කද සහ නගර මැද්දේ රජවාසල ඉදිරියේ වෙසතුරු මහරජුගේ මහා දානයක් පැවැත්තුවා. ඒ අතර උන්වහන්සේ හිතක් පහළ වුණා කවුරු නමුත් මගේ net ඉල්ලගනාවත් net දන් දෙනවා මස් ඉල්ලගනාවත් මස් දන් දෙනවා ලේ ඉල්ලගනාවත් ලේ දන් දෙනවා ඉස ඉල්ලගනාවත් ඉස දන් දෙනවා ওই විදිහට ජීවිත පරිත්‍යාගය ගැන හිත හිතා ඉන්නකොට සග්දේව් රජුරන්නේ මේකේ පෙනිලා අත් දෙක පේන්නේ නැති අත් දෙකම නැති අන්ධ බ්‍රාහ්මණයෙක් හැටියට ඉදිරියට ආවා. ඇවිල්ලා net දෙකෙන් එකක් ඉල්ලුවා. පස්සේ උන්වහන්සේ <clears throat> මේ අන්ධ බ්‍රාහ්මණය ඇතා පිට නංවාගෙන මාළිගාවට ඇවිල්ලා රාජ වෛද්‍යවරයා කැඳවලා කිව්වා මේ තැනැත්තාට මගේ මේ ඇස ගලවලා දෙන්න කියලා. හැමතෙම අඳුන්ලා යන්තක් පොරයයි අනාගෙන වැළපුණා. වෙද මහත්මයා කිව්ව අනේ දේවයන් වහන්සේ මේක දෙන්න එපා. මේ විදිහට ආයාචනා කළා. නමුත් උන්වහන්සේ මම දෙනවා කියන එක වළක්වන්න එපා. ඉතින් මේ වෙද මහත්මයා සතකින් එකවර හැස් දෙක උලුප්පන්නේ නැතුව මානෙල් මලකට ඖෂධ ගන්වලා ආග්‍රාණය කරන්න දීමින් මේ නෙත හිනතනින් හැරුණා. සාවාරක් ආඥානය කරනකොට පහළට එල්ලෙන්න පටන් ගත්තා. ඒ වෙලාවෙත් කියනවා මේක මට හදා දෙන්න පුළුවන් අනේ මේක දෙන්න එපා කියලා. කොම් වාර ගානක් ප්‍රතික්ෂේප කරද්දී බෝසතුන් වහන්සේ ඍජුවම දීම සඳහා මිත නමාගෙන මේක ගලවලා දෙන්න සැලැස්සුවා. අර අන්ධ බ්‍රාහ්මණ වේසින් හිතේ දුගියාට මේක ඇහැට බද්ධ කළා. එක ඇහැකින් මේක දැකලා පුදුම සන්තෝෂයක් ඇති වුණා. ඊළඟට උන්වහන්සේ කල්පනා කළ එක ඇත්තන්ට තියාගෙන රජකම් කරනවට වඩා ඒකක් දෙන්න ඕනේ කියලා අනිකක් ගලවලා දෙන්න සැලැස්සුවා. නිද්දිත ගැලෙන්ෙන් පස්සේ ඇස්වල මාංශ ධාතුවෙන් පිරුණා. දැන් උන්වහන්සේට කිසි වේදනාවක් නෑ ගලවන කොට වේදනාවක් තිබුණා. උන්වහන්සේ පුදුම ආත්ම ශක්තියක් හිතේ ඇති කරගත්තා. ළඩ වෙන සුළු නැසෙන සුළු නැනසෙන සුළු විනාශ වෙන සුළු මේ net දෙකමම දන් දෙනවා මතු අනාගතයේ ලෝතුරා බුද්ධඥානය ලබා ගන්න මේ හිත හදාගෙන උන්වහන්සේ net දන් දීලා නැතිය මෙතුරුන්නේ කිව්වා මම දැන් ඇස් දෙක නැති කෙනෙක් හැටියට සිංහාසනයේ වාඩි වීම සුදුසු නෑ එනිසා මාව එක්කරගෙන යන්න උයනට මට දැන් තවුස් දන් පුරන්න පුළුවන් අන්තිමේ උයනට එක්කාසු කරගෙන ගිහිල්ලා එක උපස්ථායකයෙක් නැවැත්තුවා. ඉතින්දී සග්නව රජුරවන්ට හිතක් පහළ වුණා මේ රජුරවන්ගේ සිතේ අදහස් බලන්න ඕනේ කියලා. මිනිස් වෙස්යෙන් එතෙන් ආවා. ඇස් දෙක පේන්නේ නැති රජුරව කවුද කවුද කියලා. ඒක මං සග්නව රජ. මොකද ආවේ? සමුන්නාසට වරමක් දෙන්න. සමුන්නාංශ බොහොම ලොකු පින්කමක් අද කළානේ මං වරමක් දෙන්න ආවා. ඉල්ලන්නේ කිව්වා වරමක්. බෝසතුන් වහන්සේ කිව්වා මට වරමක් දෙනවා නම් මෙන්න මේක දෙන්න. මම දැන් ඇස් දෙකේ පේන්නේ නැති කෙනෙක් නිසා ජීවත් වෙනවාට වඩා මට මරණය සිදු වීම සුදුසු. ඒ නිසා මට මරණය සිදු වෙන්න වරමක් දෙන්න කිව්වා. නෑ නෑ මේ හිතන්න එපා. පින්කම් කිරීමේ ධිට්ඨ ධම්ම වේදනීය විපාකයක් තියෙනවා. මෙලොවම විපාක දෙනවා. සමුන්නාංශේ එක ඇහක් ඉල්ලගෙන ආපු අන්ධ බ්‍රාහ්මණයාට දන් දුන්නනේ කිසිම පැටලීමක් පසුබැස්මක් නැතුව හිතන්න දෙන්න. මම මෙහෙම net නැති අන්ධයෙකුට මගේ ඇස බලවත් කුසල ඡන්දයෙන් පරිත්‍යාග කළා. මේ කුසල බලයෙන් මට දිව්‍යමය නේත්‍රයක් ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න කරනකොටම දිව්‍යමය නේත්‍රයක් පහළ වුණා. ඊළඟට කියවා තමුන්වන්සේ එකක් ඉන්නේ කෙනාට දෙකම දුන්න තමන් ආශේගියම කැමැති. නිසා දෙවෙනි ඇසත් ලැබේවා කියලා හිතන්න කිව්වා. නෙත් ලැබුණා. දැන් මේ නෙත් දෙක එසේ මෙසේ නෙත් දෙකක් නෙමෙයි දෙවෙනුගේ නෙත් දෙකක් වාගේ. යොදන් 100ක් මානේ විනිවිද දකින්න තරම් මේ නෙත් දෙකට දෙපැණියම තියෙනවා. ඒ වෙලාව මේ මැතිය මෙතුරු රැසුණා සක්දේව රජුව ආශිර්වාද කළා දෙව්ලෝ ගියා. ඉතින් මේ සිද්ධිය බෝසතුන් වහන්සේගේ මේ සිද්ධිය සරුවක්යන් වහන්සේ මහා සිමි ජාතකයේදී දේශනා කළ තියෙනවා. ඒ විදිහට ලෝකේට හිතසුව සඳහා නෙද්දන් දීලා ශරීර මාංශදන් දීලා ලේදන් දීලා ඉෂ්දන් දීලා අමුදරුවන් දන් දීලා රාජ්‍ය දන් දීලා පවා බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලායි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මහා පංච තේජසකින් යුක්තව ලෝතුරා සම්මා සම්බුදු පදවියට පත් වේවදාලේ ඒ මේ සරුවක්ඥන් වහන්සේගේ ශාසනයෙහි හේරුවන් සරණ ගිහින් අප මේ කරන දාන සීල භාවනාදී කුසල ධර්මයන්ගේ ශක්තිය ධිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් අපට විපාක ලැබෙනවා ඒකාන්තයි. සාදාස් දෙකකින් පමණ පින්වත් කල්යාණ යාඨකල මාතා වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න ආරෝග්‍ය ශාලාවට යනවා. අපි ආශිර්වාද කරනු ලැබෙනවා මේ සිරිමහා රජුරවන්ට ඒ නිබ්බන්දීමේ චේතනා පහළ වීමෙන් ඒ ජීවිතයේම දිව්‍යමය නේත්‍රයන් ලැබුණා වාගේ නානාවිද දාන සීල භාවනා ආදී කුසල ක්‍රියාවන්ගෙන් පුණ්‍ය ජීවිතයක් ගත කරන්නේ මෞතුමියටද මේ කරන කුසලයන්ගේ නිත්‍ය ධම්ම වේදිනී වශයෙන් දිව්‍යමය නේත්‍ර වැනි දර්ශනයක් පහළ වේවා කියලා අපි ආශිංසන කරනවා ඒකම දැන් මේ මොහොතේදී මහා සංඝරත්නයට ආරාධනාව ලැබිලා තියෙනවා ස්වල්ප වේලාවකින් අනුමೋದනාව නිම කරවා සෙත් පිළිත් දේශනාවක් ආණ්ඩ සලස්වනසේකවා කියලා. ඒ නිසා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා පළමුවෙන් බුද්ධ පූජා පැවැත්වුවා. ඉන් අනතුරුව සංඝරත්නයේ වඩා හිඳුවලා සූදානම් කරගත් ඖෂධීය ප්‍රණීත දානවත්වයෙන් පිළිගන්වා වැළඳෙව්වා. කිරිකර භාණ්ඩ පූජා කළා. වතාප වත් පිළිවෙත් පිරුවා සීලයක පිහිටියා දැන් මේ බණ ප්‍රදේකටත් ඇති වේලාවක සවන් දුන්නා පිළිදේශනයකට සවන් දෙනවා ඒ මේ සිදු කරන සීලම කුසල සම්භාරයේ අදාපි මේ සනසීමින් සුගති මඟ නිවන් මඟ ගමන් කරන බුදු සසුන නොනැසී නොපිරිහි අඳුරු නොවි අතුරු දහන් නොවි නගනතලේ සඳහිරු මණලෙමින් දැබලෙමින් අවුරුදු 5000ක්ම පවතිවා කියලා ප්‍රාර්ථනා කරමු ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත බුදු සසුන ආරක්ෂා කරමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අප රැස් කරගන්න කුසල සම්භාරයේ ආශිර්වාදයක් වේවා කියා ප්‍රාර්ථනා තබමු. තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටත් විශේෂයෙන් පින්වත් ගාමිණී ආටිගල දොස්තර මහත්මාණන්ගේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේටත් එවාගෙම පින්වත් කල්යාණියාට ගල මාතා වගේ මව්පිය දෙදෙනා වහන්සේටත් මේ දෙදෙනාගේ දයාබර දරුවන් තුම්පල වෙන චන්දන අමෘත් ප්‍රදීප් ආටගල පුතුණුවන් තුන් දෙනාටත් තවත් මේ පල්ලෝගේ සීල ඥාතීන්වත් මේ පුණ්‍ය ලාභයක් වේවා මෙපින් වලින් මේ සමදෙනා භවයක් පාසා සුගති සම්ප්‍රත්ම විඳිමින් දානාදී දසපාරමී සපුරා පැතු උතුම් බෝධි ඥාන වලින් අමාම අනිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදර සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපයට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මව්පිය දූ දරු ඥාති මිත්‍ර සමත දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි ඥාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා ක්‍යාමයිතීන් පින් පමුණුම් හිතවත්ම දායකයිතවා සෑම සත්‍යයන්වත් මේ කොළඹ රට වාසී අවට ගම් නගර ලංකාව දමදිවුතල මේ සක්වල සීනු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු තුන්සෙත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරුණට ආයුවන්නේ සප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් දිව්‍ය මණ්ඩලයේ රකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් පින්වත් ගාමිණී ආටිගල දොස්තර මහත්මානන්ද පින්වත් කල්යාණ ආටිගල මෑණියන්ටත් රාගේ පින්වත් ධම්මික මහත්මානන්දත් පින්වත් කිස්මී මහත්මුණීටත් දරු දෙපළටත් පවුලේ සැමටත් රාගේ මේ සහභාගී වුණ සෙසු මහතුරුන්ටත් මව්වරුන්ටත් දූ දරුවන්ටත් සේවක සේවිකාදීන්ට සෑම දිනාට මෙලෝ වශයෙන් ඇත්තා වූ අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අනවින කොටිවින බන්ධන ඇස්වා කටවා හෝවා අඳෝවා අලාභ අයස නිന്ദා පාස දුක් පීඩා සියල්ල හිරුදුට අඳුරසේ විහෙත විද්වංශනේ වී ආරක්ෂාව සැලසේවා තබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා පිහිට වේවා කුසල් අරමුණින් සමාධී සිතින් මෙත් සිතින් බුදු ගුණ දෙලෙන් සමදා සැපෙන් නින්දයාවා සැපෙන් අවදි වේවා ලකුරු සීන නොපෙනේවා දෙවියන්ට, ධක්මයන්ට, මිනිසයන්ට, අමනුෂයන්ට චිත්ත ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිස අවියවදාද දෙකින් ගියක් හැත ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් හිණිකින්වත් මොම වේ සරුව ආරක්ෂාව සැලසේවා කාචිත්ත පීඩාදියක් නොවේ කායික මානසික සැනසෙල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා උපපීලක උපච්ඡේදක කුසල විපාක වාර ප්‍රතිබාහණේ වේවා උපස්තම්මක කුසල විපාක ලැබ සිටීමෙන් දීර්ඝාස නිරෝගී සුවක් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසීසුරින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීලයෙන් සතර බම විහෙරණ සතර සංග්‍රහ වත්වෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝර්ණ සඳමන ලක්මෙන් දිනින්ගෙන ජීුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිටුමිනි රුවණකින් කල්ප රෝක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද ඉරි ඉරි සාක්ෂණී කමී සමෘද්ධිමත් වේවා හිංසත් සතවර්ෂාධික කාලයක් අතරක් නැර අපරාජිතව මෙලව ජීවුණු පරලෝ සුගතිය සාන්ත නිවන පිණිස දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගැනීමත රත්නත්‍රාණ භාවයෙන් දීර්ඝාස ලැබේවා සසන වසනාතුරු නිරෝගී වාසනාවන්ත පුණ්‍යාත්මී ජීවිත ලැබමින් සිල්වත් ගුණවත් ධනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සනසේ වදාළ සදාකාලික ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාම නිවන් සුව සාක්ෂාත් කර ගැනීමතේ මේ උදාන කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන සෙත් පිරිද්දේශනෙට සාවධානව සවන් දෙන්න නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ හේහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම් භෝ විඤ්ඤුහිතේ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිනං චත්තානි පුරිස යුගානි අත්ථ පුරිස පුංගලායේස භගවතෝ සාමක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන් තං ලෝකං සාති එවං බුද්ධං සරන්තනං ධම්මං සංඝං ච භික්ඛවෝ බයං වාචම්මිතං වාලෝමහං සෝනේසතිති ඒතේන සච්ච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සච්චවංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සච්චවංජේන පාතු ත්වං රතනන්තයං යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලිකේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සග්ගච්ඡ සුනන්තු වාසිතං තස්මාහි භූතානි සාමිත සම්මේමෙත්තං කරොත මානුෂියා පජායේ දිවාච රත්තු ච හරන්ති යේ බලින් තස්නාහිනේ රක්ගත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවා උරං වාසං යේසු ආයං රතනං පනීතං නනෝ සමංහත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සජ්ජේන සුවත්ති හොතු කයං ඉරාගං අමතං පනීතං යදං ජගා සක්ඛ්‍යනුනි සමාහිතෝ නතේන ධම්මේන සමාධිකින් තීදම් පිදම්මේ රතනං පනීතං ඒතේන සච්ඡේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙන්තෝ පරිවන්නේ සුචින් සමාධිමානං තනිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤති ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ති හොතු ये पुङ्गनाङ्गशतं प्रसन्ता चन्तानि एतानि युगानि हन्ति ते दक्षिणेया सुगतस्य सावकाये ते सुदिन्नानि महाफलानि මිදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්ඡේන සුවත්ති හොතු යේසුබ්බයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි ඒකන්ති තන්තාමතං විගයිහ ලන්දාමුදානිම්බුතිං බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සජ්ජේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුම් විවාතේ මියසම්පකම්පියෝ සතුපමං සබ්බුරි සංවදාමියෝ අරිය සංචානි අවේච්ඡ පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංඝේන සුවත්ති හොතු යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි සින්චාපිතේ හොන්ති බුසම්පමන්තානතේ භවං අද්දමං ආදියන්ති ඉදම් පිසංගේ රතනං පනිතං ඒතේන සජ්ජේන සුවත්ති හොතු සහවස්ස දසන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වාපි අදත්ති කිංචි චතු අපායේහි ච විභමුන්තෝ චචාබිතානානි අබම්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්ඡේන සුවත්ති හොතු ඉන්චාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝසෝතං සපටිච්ඡාදාය අබම්මතාදිත්ථ පදස්ස මුත්තා ඉදම් කිසංගේ රතනං පනිතං ඒතේන සජ්ජේන සුවත්ති හොතු වනප්පගුම්බේ අතපුසිතං ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හේ සතුපමං ධම්ම වරං අදේශයි නිම්බාන ගාමින් පරමං හිතායේ ඉදම් කිබුද්දේ රතනං පනීතං ඒතේන සජ්ජේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි බිදම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන සච්ඡේන සුවාත්ති හෝතු හීනං පුරාණං නවං නත්ති සම්භවං විදත්ත චිත්තායති කේබවස්මින් ඒකීන බීජා විරුල්හි ඡන්දා නිම්බන්ති දීරායතයන් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සජ්ජේන සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිග්ගේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හොතු යානිද භූතානි සමාගතානි බුම්මානි මායානිව අන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවාති හොතු යානිද භූතානි සමාගතානි බුම්මානි මායානි අන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හොතු මේතේන සච්ච වංජේන දුක්ඛාවූප සමින්තුතේ මේතේන සච්චවංගේන භයාවූපසමින්තුතේ ඒතේන සච්චවංගේන රෝගාවූපසමින්තුතේ සම්මීතියෝ විවංජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවං සුතේ නක්ඛත් යක්ඛ භූතානං පාපං ගානිවරණ පරිද්දස්සානුභාවේන හන්තු තේ සම්පන්දවේ යන්දුන් නිමිද්දං අවමංගලං චයෝ චමනපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝ දුසුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමෙන්තු යන් දුන් නිමිත්තං අවමංගලං චයෝ චමනපෝ සකුණස්ස සන්දෝ ආපංගෝ දුසුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමෙන්තු යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චමනාපෝ සකුණස්ස චන්දෝ පාපංගෝ දුසුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛම් පත්තාච නින්දුක්ඛා භයම් පත්තාච නිබ්බය සෝකප්පත්තාචනිසෝකා හොන්තු සම්මේ පිපානිනෝ එත්තාවතාචයම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවාං අනුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා දානං දදන්තු සන්දාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතාන්තු ගච්ඡන්තු දේවතාගතා සම්මේ බුද්ධා බලප්පන්තා පච්චේ කානංචයං බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පන්තා පච්චේ කානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පන්තා පච්චේ කානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශද්ධා ච බුම්මද්ධා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශද්ධා ච බුම්මද්ධා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ